කරගන්නේ කොහොමද ආර්යයන් වහන්සේ? විදර්ශනා සමාධියක් ඇති කරගන්න ආකාරය. දැන් සමත සමාධි වෙනයි විදර්ශනා සමාධි වෙනයි. දැන් සමත සමාධියක් ඇති කරගන්න ආකාරය හැමෝම දන්නවා. සමත නිමිත්තක හිත පිහිටව ගන්නවා. එතකොට සති නිමිත්තේ සිත පිහිටවා ගැනීම තුළ ඒ සති කමඨහනක් වඩන එක. ඒ කියන්නේ එකම නිමිත්තක සිත පිහිටවා ගන්න එක එතකොට සමතේ වඩනවා කියලා කියන්නේ. එතකොට සමතේ කියන්නේ හිත විසිරෙන්නේ නැතුව තබා ගන්න එක. එතකොට මේ සමත භාවනාව තුළ අපි අපි අද මේ යුගයේ වෙන විට දකිනවා භාවනා පන්ති හැමතැනම තියෙනවා. එතකොට මේ ආරාණවල පවා අපි හැමෝම භාවනා කරනවා. එතකොට අපි හැමෝම ගොඩක් වෙලාවට පරයන්කේ භාවනා කරනවා. නැත්නම් සක්මන් භාවනා යෙදෙනවා. මේ 40 කමටහන් මේ විදිහට දසකසීන එතකොට මේ විදිහට විවිධාකාරයට සමත සමාධියේ ඇති කරගන්න සමත භාවනා බොහෝ අය කරනවා. බොහෝ අයට වැටහෙන්නේ නැහැ කොහොමද මේ විදර්ශනා සමාධියක් ඇති කරගන්නේ කියලා. මේ සමාජ මේ යුගයේ වෙන විට මේ විදර්ශනා සමාධිය ගැන ඇත්තටම බොහෝ අය කතිකා කරන යුගයකට ඇවිල්ලා ඉන්නවා. දීර්ඝ කාලයක් අපි සමත සමාධිය ගැන තමයි කතා කරේ. සමාධි භාවයේ තබ්බන් කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. සමාධිය වඩව. සමාධිය වඩව. සමාධි භාවනා සූත්‍ර තුලත් බුදුන් වහන්සේ මේ සමාධිය වඩව කියන එක නිතරම කියනවා. එතකොට මේ මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඉද භික්ඛවේ භික්ඛු මේ ශාසනයේ මේ විදර්ශනා සමාධි ගැනයි. බුදුන් වහන්සේ තමයි ඇත්තටම මේ ලෝකෙට හෙළි කරන්නේ මේ විදර්ශනා සමාධි. අපි දන්නවා පස්සගතවසෝ ආරාර කාලාම උද්දකරාම පුත්‍ර මේ සමතේ වඩලා ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවල පස්සගතවස කටයුතු කරා. ඒ වගේම අරූපාවචර බ්‍රහ්ම ලෝකවල මේ ආරාර කාලාම උද්දකරාම පුත්‍ර කියන ගුරුවරු ඒ සමාධියේ කටයුතු කරා. අරූප සමාධිය. එතන මේ සමාධිය ඇති කරගන්න එකයි. එතකොට මෙතනදී මේ පස්සක තවසෝ ඒ තපස්වරු විදිහට බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන යුගයේදී එතකොට පස්සක තවසෝ ගුරුවරු විදිහට බුදුන් වහන්සේට සිද්ධාර්ථ තාපස කුමාරයා විදිහට මේ සමත භාවනා ක්‍රම සමත සමාධි කටයුතු කරන ආකාරය ඒ විදිහට බුදුන් වහන්සේත් ඒ රූපවචර බ්‍රහ්මලෝකවල ඒ සමාධිවල කටයුතු කරා එතකොට සමත සමාධියක් ඇති කරගන්නේ හැමෝම දන්නවා, ගොඩක් අය දන්නවා මේ යුගයේ. එතකොට සිත විසිරෙන්නේ නැතුව තබා ගන්න එක. එතකොට මේ සිත විසිරෙන්නේ නැතුව සමාධිමත් කරගන්න එක. එකම නිමිත්තක සිත පිහිටව ගන්න එක. ඒක තමයි ඇත්තටම සමතේ වඩනවා කියන්නේ. සති නිමිත්ත වඩනවා කියන්නේත් ඒකමයි. එතකොට සිත විසිරෙන්නේ නැතුව එකම නිමිත්තක පිහිටව ගන්න එක. මීට කලිනුත් අපි මේක පැහැදිලි කරා. ඔබ වහන්සේටම අපි පැහැදිලි කරා සමතේ වඩන ආකාරය ගැන. එතනදීත් අපි කිව්වා මේ විසිරෙන හිත හැමතැනම දුවන හිත එක තැනක තියාගන්න එකයි මේ සමතේ වඩනවා කියන්නේ. අතර මේ සිත විසිරෙනවා කියන්නේ පිරිහීමක්. අපි දන්නවා මේ සියලු සිතුවිලි අකුසල. එතකොට විඥාන මායාව සත්‍යයක් අපිට දෙන්නේ නැහැ. එතකොට මේ සිතම මායාවක්. එතකොට අපි ඊවර පැහැදිලි කරා මේ සමාධිය මේ විදර්ශනා සමාධිය කියන්නේ. අතර මේ පාර ඔබ වහන්සේගේ ප්‍රශ්නේ ආරණගත වික්ෂයක් විදිහට ඒ යෝගාචර වික්ෂයක් විදිහට අපි පැවිදි වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තායි මං කාසාවත් ගහිත්වා කියලා. මේ සබ්බ දුක්ඛ නිස්සාරණ මග දුකෙන් මිදෙන මග නිබ්බාන සත්‍ය කරණත්තා නිවන් දැකීමේ අරමුණ. එතකොට මේ නිවන් මාර්ග වැටලා තියෙන්නේ විපස්සනා කණික සමාධියක් තුළින්. ඒ කියන්නේ විදර්ශනා භාවනාව තුළින්. ඉතින් බොහෝ අයට තියෙනවා ගැටලුවක් සමතේ වඩන සමතේ මේ සමතේ තුළ සිත විසිරෙන්නේ නැතුව තබා ගැනීම තුළ ඒ ඇති කරගන්න දියුණුව කොහොමද මේ විදර්ශනා සමාධියක් ඇති කරගන්න කොහොමද අපි භාවිතා කරන්න කියලා. එතකොට මෙන්න මෙතනදී අපි දකින්න ඕන තැනක් තියෙනවා. සමතයානිකයා සහ සුෂ්කයානිකයා විදිහට මේ ධර්මයේ තුල මේ දෙයාකාරයකට හඳුනනවා. හැබැයි සමතයානිකයා කියන්නේ අපි කව සමතේ හිත විසිරෙනවා නම් මේ සිත තැම්පත් කරගන්න ඕන. එහෙමනම් ඒ විසිරෙන හිත තැම්පත් කරගන්න එකට සමතේ වඩන්න ඕන. එහෙනම් සමත පුබ්බංගමා ධම්මා විපස්සනා භාවේ තබ්බං. ඒ කියන්නේ සමතේ වැඩියෙන් වඩන කේක. සමත පුබ්බංගමා ධම්මා එතකොට ඒ අපි කියනවා සමත යානිකයෙක් කියලා. සමතේ අඩු නිසා සමතේ වැඩියෙන් වඩන එකට අපි කියනවා සමත උපංගම ධම්ම. එතකොට සමතේ හොඳින් තියෙනවා නම් යෝගාචරයේ ඒ යෝගාචරයට ඒ සමතේ හොඳින් තියෙන නිසාම හොඳින් සිහිය පවතිනවා. හොඳින් චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. එහෙමනම් ඒ යෝගාචරය ඒ යෝගාචර භික්ෂුව ඇත්තටම විදර්ශනාවට සුදුසුයි. අනේ යෝගාචර භික්ෂුව සමතේ හොඳින් තියෙන නිසා අනු විදර්ශනා වඩනවා. ඒතර මේ විදර්ශනා කියන්නේ අපි දීර්ඝව පැහැදිලි කරා ගිය පාර ඔබ වහන්සේට මතක ඇති අපි කිව්වා මේ සිතට එන මේ අරමුණේ සත්‍ය දකින එකයි විදර්ශනා වඩනවා කියන්නේ. ඒතර මේ අරමුණ තමයි සිත කියන්නේ. එතකොට මේ අරමුණේ සත්‍ය දකිනවා කියන එකට හොඳ සිහියක් තියෙන්න ඕනේ. ඒ සිහිය ඇති කරගන්න එක තමයි ඒ චිත්ත ඒකාග්‍රතාවයේ ඒ සමතය කියන එකේ වැදගත්කම. එතකොට අපිට සමතේ විපස්සනා යුගන්ධන් ගමනක් තමයි මේ නිවන් මාර්ග හමු වෙන්නේ. එතකොට අපි මෙතන හොඳින් සිහිය පවතිනවා නම් අපිට හොඳ සිහියක් තියෙනවා. එහෙමනම් අපිට මේ සිතට එන අරමුණු හොඳට පේනවා. එතකොට මේ අරමුණු හොඳට අපිට පේනවා කියන්නේ අපි මේ සිත විසිරෙන්නේ කියන්නේ අපිට හොඳ සිහියක් පවතිනවා. ඒ සිහිය හේතු වෙනවා මේ සිතුවිලි හොඳට එන අරමුණු දකින්න. ඒ සති සම්පදාන ඊටම වැදගත්. මේ අරමුණු හොඳට ඒතරට පේනවා. එතකොට මේ යෝගාවචර භික්ෂුන් වහන්සේ එතකොට මේ එන අරමුණු වලට නොගැටි නොඇලි වාසය කරනවා කියන එක. ඒ කියන්නේ උපාදාන නොකරගෙන ඒ සිතුවිලි ඇත්ත කරගන්න නැතුව ඒ සිතුවිලි ඇත්තටම සත්‍ය දැකලා මිදෙන එකයි උපාදානස්කන්ධයේ මිදෙන සීලය කියන්නේ. එතකොට ඒ සිතට එන අරමුණට නොරවටි නොගැටි ඇත්තට මේ අරමුණේ සත්‍ය දැකලා මිදෙන එකයි එහෙනම් උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය ඒකමයි ආර්යකාන්ත සීලය කියලා කියන්නේ. ඒතර එතනමයි සිතට එන අරමුණේ සත්‍ය දකින සීලය කියලා කියන්නේ. ස්කන්ධයේ උදේවැය දකින සීලය කියන්නේ ඒකමයි. ස්කන්ධයේ උදේවැය දකිනවා කියන්නේ අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය කියන්නේ ආර්යකාන්ත සීලය කියන්නේ භික්ෂුවක් විසින් රැකිය යුතු සීලය. මෙයයි භික්ෂුත්වය කියන්නේ. අපි දන්නවා ශ්‍රවණ සූත්‍ර, භික්ෂු සූත්‍ර, අරහත් වර්ග තර මේ හැම තැනම බුදුන් වහන්සේ කොහොමද ශ්‍රමණෙක් වෙන්නේ? එතකොට මේ අරමුණේ සත්‍ය දකින කෙනයි ශ්‍රමණෙක් කියන්නේ. එතකොට භික්ෂුවක් කියන්නේ. මේ අරමුණේ සත්‍ය දැකලා ඒ අරමුණ ඇත්ත කරගන්න නැතුව මිදෙන මග යනවා නම් අන්නේ භික්ෂු. භික්ෂුත්වයේ තියෙන එතනයි. ඒතර සමුදයන්ත අත්තගමයන්ත ආස්වාදයන්ත ආදීනවන්ත නිස්සාරණන්ත සත්තට්ඨාන කුසල සූත්‍රය තුල මේ කාරණා මනාකොට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට දැන් මෙතනදී අපි සැබෑම භික්ෂුවක් විදිහට මේ ආරාණයට ඇවිල්ලා එතකොට අපි ගාව ගේසිත අර ගිහි ජීවිතය තුළ තිබුණු අර කම්සක පිනවීමේ සිත අපි ගාව නැහැ. එතකොට අපි ගාව තියෙන නෙක්ඛම්සිත ආයතන පිනවීමේ ස්වභාවය අපි දැන් අපහැරලා තියෙන්නේ. එමන අපි ආයතන පිනවීම අපේ ස්වභාවය නෙමෙයි. එහෙනම් ඒක අපි හඳුනා ගන්නවා. අන්න පච්චවේක්කී තබ්බන් කියන තැනට එනවා. ප්‍රතිපරික්ෂාවක් හැම මොහොතෙම මේ සිතේ පවතිනවා. පච්චවේක්කී තබ්බන්. පච්චවේක්කී තබ්බන්. එහෙම නැත්නම් පටිසංකා යෝනිසෝ ජීවරම් පටිසේවා. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවා. පටිසංකා යෝනිසෝ ගිලානපච්චයන් පටිසේවා. පටිසංකා යෝනිසෝ සේනාසනම් පටිසේවා. මෙන්න මේ සිව්පස්සේ අපි මේ එන අරමුණු මේ සිව්පස්සේ පරිහරණය කරන්න. එතකොට මේ සිව්පස්සේ එන අරමුණ ඇත්ත කරගෙන නෙමෙයි. එතන ප්‍රතිපරීක්ෂාවක් තියෙනවා. ඒක සිතට එන ඒ අනුසෝතයට ගලනවා නෙමෙයි. අපි දැන් ඉන්නේ පටිසෝතේ. ඒ කියන්නේ අරමුණු ඇත්ත කරගෙන නෙමෙයි. දැන් මේ අරමුණ අපි සත්‍ය දැකලා මිදෙන මග යන්නේ. ඒකයි පටිසංකා යෝනිසෝ කිව්වේ. එහෙනම් පටිසංකා යොනිසෝ කියන්නේ අපි ආයතන පිනවනවා නම් එතන අනුසෝතේ. ඇස පිනවන, ඇහැට ඕනි කරන දේවල් දෙනවා. ඒ ලස්සන ඒවා දෙනවා. එතකොට කන පිනවන, කනට ඕනි කරන ශබ්දය දෙනවා. එහෙනම් අපි අපි දිව පිනවන, දිවට ඕනි කරන රස දෙනවා. එහෙනම් අපි නාසය පිනවන, නාසයට ඕනි කරන දේවල් දෙනවා. එතකොට අපි කය පිනවන, කයට ඕනි කරන උණුසුම සීතල ඒවා දෙනවා. මේවා දෙනවා නම් ඒක ගිහි කෙනෙක් වගේ. එතකොට අපි නිකන් අර පෘථග්ජන භූමියේ මිත්‍යා දෘෂ්ටික භූමියේ. ඒ කියන්නේ ආයතන පිනවන තැන. අපි එතන නෙමෙයි ඉන්නේ. භික්ෂුවක් එතන නෙමෙයි ඉන්නේ. ඒතර භික්ෂුව ඉන්නේ නෙකම්ම සිත. ඒ කියන්නේ ආයතන පිනවන තැන නෙමෙයි. මේ ආයතන වල සත්‍ය දකින්න තැන. එහෙනම් ආයතන වල සත්‍ය දැක්කේ නැත්නම් යථාභූත ඥානය අපිට නැහැ. මේක දකින්න ඕනේ. එහෙනම් අපි භික්ෂුවක් විදිහට අපි මේ ආරාණ්‍ය කටයුතු කරනකොට අපි මේ ආයතන පස්සේ ආයතන කියන කියන දේ කරනව නෙමෙයි. අන්න එතනයි පටිසංකාව තියෙන්නේ. එහෙනම් පටිසංකා යෝනිසෝ කියන වචනේ මේ මුළු ධර්මයේම අපිව නිවැරදි කරනවා. මේ මුළු මගම නිවන් මගම නිවැරදි කරනවා. එහෙනම් අපි අපේ සිතට සිහියක් තේන්නත් ඕනේ. සිත කියන කියන දේ අපි කරනවා වෙන්න බෑ. සිත කියනවා අරක කරන්න ඕනේ. සිත කියනවා මේක කරන්න ඕනේ. සිත කියනවා දැන් මේක තිබ්බනම් හොඳයි. සිත කියනවා අද අර දේ මතක් වෙනවා. මොකක් හරි අරමුණක් එනවා. හැම මොහොතෙම සිතේ ස්වභාවය අරමුණු ඇති වෙනවා අරමුණු නැති වෙනවා. අරමුණු ඇති වෙන එක සාමාන්‍ය සිතේ ස්වභාවය. හැබැයි අරමුණේ සත්‍ය දකින්න එකයි අපි යෝගාචරයක විදිහට කළ යුත්තේ. එහෙනම් ඒ අරමුණේ අපි සත්‍ය දකින්න ඕනේ. එහෙනම් අපිට අරමුණට සිහියක් තියෙන්න ඕනේ. අපි මේ දක්වාම පැහැදිලි කරේ වැදගත්ම තැන මෙන්න මෙතනයි. එහෙනම් විදර්ශනාව කියන්නේ මේ මේ අරමුණේ සත්‍ය දකින්න තැනයි. එතනයි අපි භික්ෂුවක් වෙන්නේ. එතනයි අපි අරමුණු වල මිදෙන තැනයි නිවන් මඟ කියන්නේ. මේ අරමුණ මේ අරමුණේම මිදීමමයි නිවන කියන්නේ. අපේ මේ සිතට එන අරමුණේ අපි ඇත්ත කරගන්නවා කියන්නේ ගිනි ගන්නවා. ඒ කියන්නේ බැස ගන්නවා. අජ්ජෝසායතිට්ඨති. අනේ එතන නන්දියක් උපදිනවා. යාරුපේ නන්දි. අන්න උපාදාන වෙනවා. තදුපාදාන. අන්න දෙයක් තියෙනවා. හැම අරමුණකම දෙයක් තියෙනවා. දෙයක් තියෙනවා. අපේ බිත්තිය පේනවා. පොළොව පේනවා. ආහස පේනවා. ඕනම දෙයක් දෙයක් වගේ. එතකොට දෙයක් තියෙනවා නම් අජ්ජෝසයිතිට්ඨද අනබැසද නන්දිය තියෙන උපාදාන තියෙන. අනේතර භවයක් තියෙනවා. උපාදාන පත්‍ය භව. එතන දෙයක් තියෙනවා. ඒකයි භවයක් තියෙනවා කියන්නේ. දැන් අභිනන්දති අභිවජති අජ්ජෝසයිතිට්ඨති. යාරූපේ නන්ති. තදුපාදානම් භව. බාපච්චා ජාති. එහෙමනොත් ඒ ජාතියක් තියෙනවා. ඒතර ජරා මරණ ශෝක පරිදේව එහෙනම් තියෙනවා. මේ අරමුණේ මේක තියෙනවා. මේ අරමුණක් අරමුණක් ඇති වෙනව නැති වෙනව. ඒකට හැම අරමුණකම සත්‍ය දකිනවා කියන්නේ අපිට මේ මුළු එනේන හැම හිතම අපි මිදුණා වෙනවා. එහෙනම් අපි නිවන් මාගේ ඉන්නවා. හැබැයි අපි එන අරමුණේ සත්‍ය දකින්නේ කියන්නේ අපි නිවන් මාර්ග නැහැ. ඒ කියන්නේ අපි මේ සිතේට එන අරමුණේ අපි ඇලෙනවා කියන්නේ අරමුණ ඇත්ත කරගන්නවා කියන්නේ අපි මේ භික්ෂුත්වයේ අපි ගාව නැති වෙනවා. එහෙනම් අපි මේ භික්ෂුත්වයේ අපි මේ චීවරයෙන් දරා ගන්න එක නෙමෙයි. භික්ෂුත්වය කියන්නේ අපි අභ්‍යන්තරයෙන් අපේ ආධ්‍යාත්මිකවම අපි පරිවර්තනය වෙන්න ඕනේ. අඳුම් මාරු කරා කියලා අපේ මේ සිතම වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් අපි තාම ගිහියන් විදිහට නම් ඉන්නේ. අපි ගා භික්ෂුත්වේ නැහනේ. එහෙනම් අපි ආධ්‍යාත්මිකව දියුණු මගනේ අපි ආයුත්තේ. එහෙනම් අපේ කෙලස් තියාගෙන ඉන්න ඕන නම් පැවිදි වෙන්න ඕනේ නැහනේ. එහෙනම් අපි කෙලස් සංසිඳන මගනේ යන්නේ. එහෙනම් අපි ආශ්‍රව කරන ශේ කරන මගනේ යන්න ඕන. එහෙනම් අපි මේ මගේ ආයුතුයි. ඒකටයි පැවිදි වෙන්නේ. සබ්බ දුක්ඛ නිස්සාරණ මේ දුකෙන් මිදීම සඳහා නිබ්බාන සත්‍ය කරණත්තාය. අන නිවන් දැකීම සඳහා. ඒ කියන්නේ මේ සිතට එන අරමුණ නිවා ගන්නයි. එහෙනම් අපි පැවිදි වෙන්නේ. නිබ්බාන සත්‍ය කරණත්තාය. එහෙනම් ඒක අපි කරන්න ඕනේ කරණත්තාය. නිබ්බාන සත්‍ය කරණත්තාය. නිවා ගන්න ඕනේ හැම අරමුණම. ඉමං කාටාවත් ගහෙත්වා. ඔය කසාවත මට දෙන්න ස්වාමීනි. මේක කියලා අපි ඔය සිවුර ඉල්ලගන්න. අද හරි ලේසියෙන් හිතට එන අරමුණු පස්සේ දුවලා දුවලා අතරමං වෙලා අපේ ආවඳුරු මේ සිවුර තියලා උපපැවිදි වෙලා යනවා. හරි අපරාධයක්. මේ ආවඳුරු වලන්ට මේ ධර්මය ගැන වැටහීමක් තියෙන්න ඕනේ. හැම භික්ෂුන් වහන්සේ නමකටම මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ලොකු ලොකු දේවල් කතා කිරීමෙන් පළක් නැහැ. අපි බොහොම සරල වෙන්න ඕන. අපි සුන්දරව සරලව මේ ධර්මයේ දකින්න ඕන. මේ ධර්මය කියන්නේ කොහෙවත් අල්ලන්න බැරි දෙයක් නෙමෙයි. මේ මොහොතේ මේ සිතයි මේ සිතේ සත්‍ය දකින්න එකයි. එහෙනම් ඒකයි විදර්ශනාව කියන්නේ. ඒ කියන්නේ දර්ශනය කියවම අපි දන්නවා මේ දකින්න දර්ශනේ විදර්ශනය කියන්නේ එහෙනම් ඒක එහා කිය දැක්මක් තියෙනවා. සාමාන්‍ය අපි දකින්නේ පොත මේසේ. හරිද? ඒට ඒක ඇත්තක්ද? නෑ ඒක ඇත්තක් නෙමෙයි. අන්න ඒක දකින්නයි විදර්ශනා වඩනවා කියන්නේ. එහෙනම් අපි විදර්ශනා වඩනවාද? ඔව්. එහෙනම් අපි අරමුණ ඇත්ත කරගන්නවද? නෑ. අපි අරමුණේ සත්‍ය දකින්න ඕනේ. දැන් අරමුණ අපේ ඇත්ත කරගෙන බෑ. ඇත්තට මේ මගට එන්න ඕනේ. අවංකවම. අවංකවම අපි දැන් සක්මන් කරනකොට පුදුමාකාර නිවීමක් තියෙනවා. ඔබ වහන්සේ වෙනත් සක්මන් කරනකොට ඒ නිවීම හොඳට දැනෙනවා. ඉතින් ඒක කොයිතරම් තව දියුණු කරන්න ඕනද? සමහර ලාට අපි ඉන්නේ විසිරිලා. එතකොට අපිට ඒක සිහිය එන්නේ නැහැ. අපි අර පරණ පුරුද්දට ඒ අර කටයුතු කරනවා. නමුත් අපි මේ සිහිය හොඳට දියුණු කරනවා නම් අපිට හැම මොහොතෙම 100ක් තියෙනවා. එහෙනම් අපි ඇත්තටම අපේ දුක මිදෙනවා. ඇත්තටම අපි ගිනි ගන්නෑ. අභ්‍යන්තරයෙන්ම තැම්පත් වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඇත්තටම පුදුම සැහැල්ලුවක් දැනෙනවා එතකොට. ඇත් ඒතං සාන්තං ඒතං ප්‍රණීතං කියන ඒ සාන්ත ප්‍රණීත සෝය මේ මොහොතේ මේ අරමුණේ අපිට මිදෙන මොහොතම දැනෙනවා. අනිත්‍යය ගිනි ගන්නවා. ඇත්තටම අපි ගිනි ගන්නවද? නෑ. අපි නිවිලා පුදුමාකාර නිවීමක්. මේ සත්ව ලෝකේ හැම සතෙක්ම ගිනි ගන්නවා. අභ්‍යන්තරයෙන් ගින්නකපත් වෙනවා. චිත්ත ස්වභාවය. නමුත් මේ හැම මිනිස්සෙක්ම ගිනි ගන්නවා. නමුත් අපේ ස්වභාවය පුදුමාකාර නිවීමක් තියෙනවා. ඉතින් එතනට අපි කොයිතරම් වාග්යවන්ත වෙන්න ඕනද? අපි මේ භික්ෂුත්වයේ දකින්නවන සැබෑ භික්ෂුවක් නේද? එන් කවුද කවදාවත් සිවුරු අතහැරලා යන්නේ නැහැ. මේ මග හොඳට හඳුනගත්තොත්. ඒ කාන්තේම නිවනින්ම සැනසීම ලබනවා. එහෙනම් මේ විදර්ශනාවට අපි දැන් අවතීර්ණ වෙනවා. එහෙනම් අපි අරමුණ දකිනවා. දැන් අපි මේක ඉරියව්වක් නෑ. සමහරලාට අපි සක්මන්ට ගොඩක් වෙලාවට අපිට පහසුවක් තියෙනවා. හැබැයි අපිට පරයන්කේ ඉන්න එකෙත් ගැටලුවක් නැහැ. ඇත්තටම අපිට එකම ඉරියව්වෙන් ඉන්නකොට මේ කයට වෙහසක් දැනෙනවා. ඒතර එවැනි වෙහෙසකටපත් වීම අවශ්‍යතාවයකුත් නැහැ. සමහර වෙලාවට විදර්ශනා සමාධිය සාමාන්‍යයෙන් සතර ඉරියව්වෙම තොරයි. එතෙන් සමහරට අපේ මොන දේ කරත් අපිට අපේ සිත ගැන 100ක් තියෙනවනේ. එතන විදර්ශනා සමාධියක් තමයි තියෙන්නේ. ඇත්තට අපි මේ විදර්ශනාව කියන්නේ දැන් අපි හඳුනාගත්තා මේ අරමුණේ සත්‍ය දකින්න එකයි කියන්නේ. ඔව්. අරමුණ ඇත්ත කරගත්තොත් ඒක උපාදාන වෙනවා. ඒ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය තමයි ආර්යකාන්ත සීලය කියන්නේ. එන ඒකයි විදර්ශනාව. ඔව්. මේ දකින දෙයට එහාගේ සත්‍ය දකිනවා. ඒ කියන්නේ මේ දකින, ඇහෙන, පේන, දැනෙන මේ ආය